ඉතින් මේ සැපය කියන එක ධර්මයේහි විවරණය කරලා තියෙනවා කොටස් දෙකකට. ditta dhamma sukha සහ samparaayika සුඛය වශයෙන්. ditta dhamma සුඛය කියලා කියන්නේ මෙලොව වශයෙන් සැප උදාකට ගන්න ආකාරය. මෙලොවදී අපි විඳින සැපය. සම්පරායික සුඛය කියලා කියන්නේ පරලෝ ජීවිතයේදී අපි උදා කරගන්න සැපය. මෙලව දියුණුව, පරලෝ දියුණුව කියන කාරණාව මේ තුල අපිට ගන්න පුළුවන්. අපි පසුගිය ධර්ම සාකච්ඡාව තුලදී කෙනෙකුගේ ජීවිතය මෙලොව වශයෙන් සාර්ථක කරගන්නට උපකාර වෙන ධර්ම පිළිබඳව සාකච්ඡා කළා. ඒ වෙලේදී අපි ප්‍රේක්ෂක පින්නතුන්ට පොරොන්දු වුණා. කල් වේලා ගත වුණ නිසා ඊළඟ පෝය වෙනකොට අපි පරලෝ ජීවිතය සාර්ථක කරගන්නට උපකාර වෙන සම්ප්‍රායික සුඛය අත්විඳිය හැකි එහෙම නැත්නම් පරලෝ ජීවිතය සාර්ථක කරගත හැකි ධර්ම කාරණා පිළිබඳව පින්නතුන්ට පැහැදිලි කරලා දෙන බවට ඉතින් අනුව අද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ කෙනෙකුගේ පරලෝව දියුණුවට උපකාර වෙන ධර්ම කාරණා මොනවාද කියලයි. ඒ සඳහා සිරිත් පරිදි ඔබ අප වෙනුවෙන් ඊටාම කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව ඔබේ අපේ ගැටලු වලට විසඳුම් ලබා දෙන්න ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න මේ ධම්සභා මණ්ඩපයේට වැඩම කර සිටින අපේ කල්යාණ මිත්‍රයාණන් වහන්සේ අපි ඊටාම ගෞරවයෙන් පාද නමස්කාර පූර්වකව පිළිගන්නෝ තලවතගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති දුබායිහි ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය අභිධර්ම විශාරද කමඨානාචාර්ය අපේ අතිපූජනීය මිරහවත්තේ පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේ අපේ හාමුදුරුවෝ මාද ඊටාම ගෞරවයෙන් පාද නමස්කාර පූර්වක පිළිගන්නවා අපේ හාමුදුරනේ. අපේ හාමුදුරනේ අද අපි සාකච්ඡා කරන්නේ කෙනෙකුගේ පරලෝ ජීවිතය සාර්ථක කරගන්න උපකාර වෙන කාරණාවන් පිළිබඳව. අපි ඉස්සෙල්ලාම ඒ පිළිබඳ අවධානය යොමු කරමු අපේ හාමුදුරනේ කෙනෙකුගේ පරලෝ ජීවිතය සාර්ථක කරගන්න කාරණා කීයක් උපකාර වෙනවද? ඒවා ඉස්සෙල්ලා අපි නාම මාත්‍රිකව හඳුන්වා ගනිමු. තෙරුවන් සරණයි අපගේ කල්යාණ මිත්‍ර ගෞරවනීය තලල්ලේ සඳකිත්ති ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධාවන්ත පින්නතුනි අපේ පූජනීය ස්වාමීන් වහන්සේ සිහිපත් කළ පරිදි අද අපි බලාපොරොත්තු වන්නේ පරලෝ ජීවිතේ සාර්ථක කරගන්නට බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුලින් අපිට උගන්වා වදාළ ධර්ම කාරණා කීපයක් මේ සාකච්ඡාවට මඳුන් කරන්න. හැබැයි ඊට කලින් ස්වාමීන් වහන්සේ මුංචි දෙයක් මතක් කරන්න ඕන. මේ සූත්‍ර පිටකය ගත්තාම හරියට බෙහෙත් වට්ටෝරුවක් වගේ. දැන් වෛද්‍යවරයෙක් ළඟට රෝගීන් එකම රෝගයකට බෙහෙත් ගන්න නෙවෙයිනේ. විවිධාකාර රෝග හදාගෙන රෝග හැදිලා රෝග වැළඳිලා වෛද්‍යුරු හොයාගෙන එනවා. ඉතින් වෛද්‍යවරයා ඒ රෝගේ පරීක්ෂා කරලා රෝගයට අදාළ ඖෂධ රෝගියාට ලබා දෙනවා. අන්න ඒ වගේ තමයි මේ සූත්‍ර පිටකය බුදුරජාණන් වහන්සේ එක එක පුජ්‍යලයන්ගේ ගැටළු වලට ඒ වගේ මේ පුජ්‍යලයාගේ ස්වરૂපය අනුව තමයි මේ සූත්‍ර පිටකය දේශනා කරලා තියෙන්නේ. දැන් අභිධර්ම පිටකේ නම් එකම දේශනාවක්. හැබැයි සූත්‍ර පිටකේ එහෙම දෙයක් නෙවෙයි. එහෙම. මම මේක මතක් කරේ දැන් පරලොව යහපත පිණිස තවත් සූත්‍ර දේශනාවල අපි අද කියන්න යන කාරණා හැර තවත් කාරණා සඳහන් වෙන්න පුළුවන්. එහෙම. ඉතින් කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. එහෙමනම් ආවල් සූත්‍රයේ මේ කාරණාක් තියෙනවනේ කියලා. නමුත් අද මේ කියලා දෙන කාරණා ඒකාන්තයෙන් අපේ ජීවිතයට ගලපගත්තොත් අනිවාර්යයෙන්ම පරලෝ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්. දැන් අපේ ස්වාමීන් වහන්සේ මතක් කළා මෙලොව ජීවිතේ සාර්ථක කරගන්න අදාළ කරුණු අපි ඊයේ පොයේ දවසේ සාකච්ඡා කළා. ඇත්තට මේ කාරණා යම් කෙනෙක් ජීවිතයට ගලප ගන්නවා නම් බලායිද්දි මෙලව දිනු ඇති වෙනවාමයි. ඒ වගේම තමයි පරලොව ජීවිතයට ජීවිතේ සාර්ථක කරගන්නට බුදුරජාණන් වහන්සේ වදාළ මේ උතුම් කාරණා හොඳට හිතට අරගෙන අපේ ජීවිතයට ගලපගත්තොත් අපිට ඒ කාන්තෙන්ම පරලෝක ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්. එහෙමනම් අපේ ගියවතාවේ සාකච්ඡා කරපු සූත්‍රයට අනුව පරලෝක ජීවිතේ සාර්ථක කරගන්න හේතු වන කාරණා හතරක් සඳහන් වෙනවා. ශ්‍රද්ධා සම්පදා, සීල සම්පදා, ඡාග සම්පදා, පඤ්ඤා සම්පදා. එහෙම මේ කාරණා හතර තමයි ස්වාමීන් වහන්සේ පරලෝ ජීවිතයේ සාර්ථක කරගන්න උපකාර වෙන්නේ. අවසර අපි හන්නේ දැන් මට ඒ කාරණා ගැන සඳහන් කරනකොට අපි හාමුදුරු බොහොම ලස්සන ප්‍රවේශයක් ගත්තා. බුදුරජාණන් වහන්සේ දක්ෂ වෛද්‍යවරයෙක් වගේ ඒ වගේම ශ්‍රාවකයෝ අනුගාමිකයෝ විවිධ මානසික ව්‍යාධීන්ට ගොදුරු වෙලා තමන් වහන්සේ වෙතට පැමිණියාම ඒ ඒ ඇත්තන්ගේ රෝග ලක්ෂණ හොඳින් තීරණය කරලා ඒ අවශ්‍ය බෙහෙත් ලබා දීලා මානසික සුවය සලසා දෙනවා කියන කාරණාව. අපි හන්ද දැන් මේ කියන පසුබිම යටතේම අපිට මෙහෙම හිතන්න පුළුවන් දැන් ඔය කියන සද්ධා සම්පදා, සීල සම්පදා, ඡාග සම්පදා, පඤ්ඤා සම්පදා කියන මේ සම්පදා හතර අපි හන්නේ මෙලොව ජීවිතේ සාර්ථක කරගන්න උපකාර වෙන්නේ නැද්ද? ඒක පරලෝ ජීවිතයේ සාර්ථක කර ගැනීම විතර සඳහාමද උපකාර වෙන්නේ බැලු බැල්මට කෙනෙකුගේ ජීවිතයේ මෙලොවදී සාර්ථක කරගන්න බෙහෙවින් මේ කාරණා උපකාර කරගන්න පුළුවන් බවක් පේනව නේද අපහන්ට. ඔව් ඉතාම හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම ස්වාමීන් වහන්සේ මේ මේ සද්ධා සම්පදාවත් සීල සම්පදාවත් ත්‍යාග සම්පදාවත් පඤ්ඤා සම්පදාවත් ඇත්තටම මෙලව ජීවිතය සාර්ථක කරගන්නත් බොහෝම උපකාරයි. එහෙමයි. මොකද දැන් අපි ජීවත් වෙනවා කියන එක ස්වාමීන් වහන්සේ නිකම්ම ඉස්කෝලේ ගිහිල්ලා රැකියාවක් කරලා කසාද බැඳලා ළමයි හදලා ඔහේ වයසට ගිහිල්ලා මෙරිලා යන එක නෙවෙයි සාර්ථක ජීවිතය. එහෙම. සාමාන්‍යයෙන් බුද්ධ ආගමේ නෙවෙයි. වෙනත් ආගම් වලයි පවා මානසික සුවතාවය වෙනුවෙන් අන් අයට උදව් කරනවා පරිත්‍යාග කරනවා එහෙම ඒගොල්ලෝ පිනක් ගැන දන්නේ කර්මයක් කර්ම විපාකයක් ගැන දන්නේ නමුත් ඒගොල්ලෝ සැනසෙල්ල පිණිස හිතේ සතුට පිණිස පරිත්‍යාගයන් කරනවා ඒ අනුව කල්පනා කරලා බලනකොට සාමිනහන්ස දැන් බෞද්ධයන් හැටියට අපට හොඳට ශ්‍රද්ධාවක් තියෙනවා නම් ඇත්තටම හරියට අර බොහොම සතුටෙන් ඉන්න පුළුවන් මොකද බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි සංඝයා කෙරෙහි පුදුම විදිහේ ශ්‍රද්ධාවකින් හිත පිබිදිලා නම් හිත නෙළුම් මලක් වගේ නම් ඇත්තට ඒක ලොකු සතුටක්. එහෙම. ඒ ශ්‍රද්ධාවත් එක්ක. ඊළඟට සාමනහ සීලවන්තකම කියන එක සතුටෙන් ඉන්න තියෙන වටිනාම දෙයක්. මොකද දුස්සීල අය ඒකාන්තයෙන්ම සාන්දෘෂ්ටික වශයෙන් ඒ වෙලාවට අර තුවාලයක් අහනවා වගේ පුංචි ආස්වාදයක් තියෙන්න පුළුවන්. හැබැයි දුස්සීලය මෙලව ජීවිතයේ පුදුම විදිහට විඳවනවා. එහෙනම් සීලවන්ත භාවයක් තියෙනවා නම් ඒක මෙලව සතුට සැනසෙල්ල පිණිස උපකාර වෙනවා. එහෙනම් දැන් මම මේ ප්‍රශ්නය යොමු කළේ අපේ හාමුදුරනේ දැන් කෙනෙක් හිතාගෙන ඉන්න පුළුවන් මේ පරලෝක ජීවිතය සාර්ථක කරගන්න නම් ඉතින් මරුණට පස්සේ මේ පරලෝක යන්නේ එතෙන් පටන් පුහුණු කළ යුතු දෙයක්. දැන් කෙනෙක් හිතන්න පුළුවන් මේ කාරණා පරලෝ ජීවිතයට සාර්ථකත්වයට උපකාර වෙන කාරණේ නිසා මෙලොවදී පුහුණු කරන්න තියෙන ඒවා නෙවෙයි. මරුණට පස්සේ තමයි ශ්‍රද්ධාව වැඩි කරගන්න ඕන. මරුණට පස්සේ තමයි සීලය වැඩි කරගන්න ඕන. ත්‍යාගී ගුණය එහෙම නැත්නම් ප්‍රඥාව ඇති කරගන්න ඕන මරුණට පස්සේද කියන කතාව කෙනෙකුගේ හිතට යන්න පුළුවන්. හැබැයි අපි හන්නේ පරලෝ ජීවිතය සාර්ථක කරගන්නේ මෙලොව මේ කාරණා දිනු කර ගැනීම තුලින් කියන එකද අපි පැහැදිලි කරගන්න ඕනේ. ඔව් පැහැදිලිවම ස්වාමීන් වහන්සේ අපිට තියෙන අවස්ථාව අවසාන අවස්ථාව. ඇත්තට මේ ජීවිතේ අපි ඔය කියන කාරණා දැන් අපි පරලෝක ජීවිතය සාර්ථක කරගන්න හේතු වන ඔය කියන කාරණා මේ ජීවිතේ සම්පූර්ණ කිරීමෙන් තමයි අපිට පරලෝක ජීවිතේ සාර්ථක කරගන්න ලැබෙන්නේ. මෙතන නරක කරගෙන අපට එතන හොඳ ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපිට මේ ලැබිච්ච අවසාන අවස්ථාව හැටියට අපි හිතන්න ඕනේ අර අපි කියන්නේ අර අවසාන බස් එක කියලා. ඇත්තටම ඒ වගේ හිතන්න ඕනේ මොකද මේ බුද්ධ ශාසනයක් ලැබිලා දුර්ලභ මනුස්ස ජීවිතයක් ලැබිලා ලබන්න තියෙන සියලුම දුර්ලභ කාරණා අපි ලබලා තියෙනවා. එහෙම. මේ අවස්ථාවේ අපට මේ විදිහට පරලෝක ජීවිතෙත් අපේ ස්වාමීන් වහන්සේ මතක් කරපු විදිහට ඇත්තටම මෙලොව ජීවිතේ සාර්ථක කරගන්න හේතු වෙන මේ කාරණා අපි අනිවාර්යයෙන්ම සම්පූර්ණ කරගන්නට ඕන. එහෙමයි අපහන්නේ. එතකොට අපි හන්නේ දැන් කෙනෙකුගේ පරලෝ ජීවිතය සාර්ථක කර ගැනීමට නම් මෙලොවදී පුහුණු කළ යුතු කරුණු කාරණා වශයෙන් තමයි අපි මේ කාරණා පිළිබඳව තේරුම් ගත යුත්තේ. ශ්‍රද්ධාව, ඒ වගේම සීලය, ත්‍යාගී ගුණය සහ ප්‍රඥාව කියන ඒවා පුහුණු කළ යුත්තේ මේ ලෝකයේදී. උත්ථාන සම්පදා, අරක්ක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවිකතා කියන කාරණා ටික මෙලොවදී පුහුණු කරන වාසේම මෙලොව ජීවිතය සාර්ථක කර ගැනීම අපේක්ෂා කරන කෙනෙක් ඒ කාරණා හතර පුරුදු කරන වාසේම පරලෝ ජීවිතය සාර්ථක කර ගැනීමට අපේක්ෂා කරන කෙනෙක් විසින් පිරිය යුතු කාරණාවන සද්ධා සම්පදා, සීල සම්පදා, ඡාග සම්පදා, පඤ්ඤා සම්පදා කියන කාරණා හතර පිරිය යුත්තේද මේ ලෝකය තුලයි කියන එක අපි අවධාරණය කරගන්න ඕන. නැත්තම් කෙනෙක් හිතන්න පුළුවන් ඉතින් මේ පරලෝ ජීවිතේ සාර්ථක කරගන්න ඕන පරලෝසපත් වුණාට පස්සේනේ ඒ හින්දා ධම්ම ශ්‍රද්ධාව ඕන නැහැ. ධම්ම සීලය ඕන නැහැ. මරිලම සිල් රකින්න බැරිය කියලා හිතාගෙන ඉන්න පුළුවන්. සමහර වෙලාවට එහෙම හිතෙන අවස්ථා තියෙනවා අපි හාන්දරනේ දැන් සමහරව හිතනවා සිල් සමාදන් තරුණ ළමෙක් එහෙම සිල් ගත්තොත් ඒක සිල් සමාදන් වෙන්න තරම් වයසක් නෙවෙයි කියලා. විශ්මයෙන් වගේ සමහරව අහන මොකද ඔය සිල් අරගෙන සංසාරේ කලකිරිලාද යාළු වෙච්ච කෙනා තරහා වෙලාද තව කල් තියෙනවනේ. තව කල් තියෙනවනේ. මෙච්චර හදිසි වෙන්නේ ඇයි? ඔය ආදී වශයෙන් විමසනවා. ඉතින් හරියට බැලුවොත් මෙලව සුවයේසේම පරව සුවයේද මේ කාරණා තුල සලසා ගන්න පුළුවන් ඒ කාරණා මෙලොව වශයෙන් පුහුණු කිරීම තුල. අපි හැමෝම අපි ඉස්සෙල්ලාම අපේ අවධානය යොමු කරමු සද්ධා සම්පදාව. මේ කාරණා පිළිබඳව අපි බොහෝ සෙයින් ධර්මානුපස්සනා වැඩසටහන් තුළ සාකච්ඡා කරලා තිබෙනවා. පඤ්ඤා සම්පදාව පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න මා මේ සාකච්ඡාව තුළ බලාපොරොත්තු වෙන නිසා අපි හඳුරන්නේ අපි සංක්ෂිප්ත වශයෙන් මේ මුල් කාරණා ගැන සාකච්ඡාවට අවතීන වෙමු. නමුත් ශ්‍රද්ධාව අත්‍යවශ්‍ය ගුණාංගයක් මේ ශාසනික භ්‍රමචර්යාව ඉදිරියට යාම සඳහා ඒ පිළිබඳව අපේ හාමුදුරුව ප්‍රමාණාත්මකව කරුණු අවධාරණය කරමින් මොකද්ද මේ සද්ධා සම්පදා කියන්නේ කියලා විස්තර කරමු. ඔව් අපේ ශාමණේර ශාමණේර මතක් කරපු විදිහට ඉතින් අපි ඇත්තටම මේ ශ්‍රද්ධාව පිළිබඳව පුදුම තරම්නම් ධර්ම දේශනා ධර්ම සාකච්ඡා තුළින් පිනතුලට ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබෙනවා. හැබැයි මේ බුද්ධ ශාසනයේ ශ්‍රද්ධාවෙන් පටන්ගෙන ප්‍රඥාවෙන් තමයි කෙලවර වෙන්නේ. එහෙමයි. එහෙමනම් ශ්‍රද්ධාව නැතුව අපට ගමනක් නැහැ. එහෙමයි. ඒකයි බුදුරජාණන් වහන්සේ දා කසීබාරද්වාජ බ්‍රාහ්මණයන්ට දේශනා කළේ ශ්‍රද්ධා බීජං. එහෙමයි. කුඹුරු වපුරන්න අනිත් වාම්පන්න ඔක්කොම තිබ්බත් බලාපොරොත්තුව නැවත බීජ බලා බලාපොරොත්තු වෙන්නේ. එහෙමයි. එහෙමනම් බීජ නැතුව බීජ බලාපොරොත්තු වෙන්න පුළුවන් කමක් නැහැ. එහෙමයි. එහෙමනම් ස්වාමීන් වහන්සේ මේ ශ්‍රද්ධාව කියලා කියන්නේ ඇත්තටම මෙතන අපේ බොහෝ බෞද්ධයෝ වරද්දාගත් තැනකුත් තියෙනවා. ඒවට සමහර දේශකයන් වහන්සේලා මම දැකලා තියෙනවා ශ්‍රද්ධා භක්තියෙන් යුක්ත පින්නතුනි ආදි වශයෙන් ආමන්ත්‍රණය කරනවා. එහෙමයි. ඇත්තටම මේ භක්තියක් ඇදහිල්ලක් නෙවෙයි ඇත්තටම ශ්‍රද්ධාව කියලා කියන්නේ. අපි හන්නේ මොකද්ද වෙනස? ශ්‍රද්ධාවේ සහ භක්තියේ ඇති වෙනස මොකක්ද? ඇත්තටම සාම ශ්‍රද්ධාව කියලා කියන්නේ අපි සරලවම ගත්තොත් සද්ධාති තථාගතස්ස බෝධි කියන ඒ දේශනාව අනුව බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ පිළිබඳව තියෙන ප්‍රසාදය. කර්ම අවබෝධයෙන් ඇති කරගන්න ප්‍රසාදය. අවබෝධයෙන් ඇති කරගන්න ප්‍රසාදය. එහෙමයි. කොටින්ම බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රයේ කෙරෙහි අවබෝධයෙන් ඇති වෙන ප්‍රසාදයට තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ ඇදහිල්ල ඊළඟට භක්තිය කියන දෙක එහෙමයි. අපි ගත්තොත් එහෙම අදහන්න දෙයක් නැහැ. එහෙමයි. දැන් අපි මගේ අතේ මණිකක් තියෙනවා. එහෙම. මණිකක් තියෙනකොට මම ස්වාමීන් වහන්සේට පෙන්නනවා මෙන්න මණික බලන්න කියලා. එහෙම. ස්වාමීන් වහන්සේට කිසිම චකිතයක් නැහැ. ස්වාමීන් වහන්සේට මණික බලන්න පුළුවන්. හා ලස්සනයි. හොඳ ලස්සන මණිකක් කියලා සාදර පේනවා. එහෙම. එතකොට ස්වාමීන් වහන්සේ අන්න ඒ වගේ තමයි ශ්‍රද්ධාව කියන එක ඒ ධර්මයේ හොඳට ඉගෙන ගත්තට පස්සේ තාගතයන් වහන්සේගේ අවබෝධය හොඳට දකිනවා. සංගවිය යුතු දෙයක් නෑ. සංගවිය යුතු දෙයක් නෑ. භක්තිය බබලන් මේ විවෘත වෙන්න වෙන්න බබලනවා. විවෘත වෙන්න වෙන්න බබලනවා. එහෙමයි. නමුත් ස්වාමීන් දැන් භක්තිය ඊළඟට ඇදහිල්ල කියන දේ අපි දෙයක් පේන්නේ නැත්තම් දැන් කොහොමද දේවාල වලට ගියාම පේන්නෙම නැහනේ තිරගෙඩි ඇදලානේ. <laughs> ඒක තමයි. මොකද අර එතනම කුතුහලය තියෙනවා නේද අපේ අනේ. කවුද මේක ඇතුලේ ඉන්නේ? ලයිට් එකක්වත් දාලා නැහැ අඳුරේ ඉන්න හින්දා සමහරු තිරේ ඈඩ් කර කර හොරෙන් බලන අවස්ථාවක් තියෙනවා. හොඳ ඇත්තම තථාගතයන් වහන්සේ දේශනා කරනවනේ ස්වාමීන් වහන්සේ. මේ ලෝකේ විවෘත වෙන්න විවෘත වෙන්න බබලන කාරණා තුනකුත් එහෙමයි. වැහෙන්න වැහෙන්න බබලන කාරණා තුනකුත් දේශනා කරනවා. එහෙමයි. ඒකෙදි වැහෙන්න වැහෙන්න බබලන කාරණා හැටියට උන්වහන්සේ වදාළේ ඔය මිත්‍යා දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටිය කියන එක ස්වාමීන් වැහෙන්න වැහෙන්න තමයි බබලන්නේ. එහෙමයි. ඊළඟට গুপ্ত මන්ත්‍ර ශාස්ත්‍ර ඔය කියපු ස්වාමීන් වහන්සේ කිව්ව විදිහේ දේවාල වගේ දේවල් දැන් අපි කුංචි කාලේ දැකලා තියෙනවා ඒ මතුරනවා. එහෙමයි. මතුරනකොට මේ විදිහේ ප්‍රසිද්ධියේ ශබ්ද වාහිනී දාගෙන මතුරන්නේ නැහැ නේ. එහෙමයි. පැත්තකට ගිහලා කුටු කුටු ගාලා මතුරනවා. එතකොට තමයි ඒක බැබලීම තියෙන්නේ. එහෙමයි. දැන් දේවාල වල වුණත් ස්වාමීන් වහන්සේ අපි ඒවට කිසිම ගරහා කිරීමක් කරනව නෙවෙයි. ඇත්තටම දේවාලයක උනත් අර තිර වලින් වහන්න වහන්න තමයි බැබලීම තියෙන්නේ. ඒ බැබලීම කියන එකෙන් අදහස් කරන්නේ පැවැත්ම කියන එක. පැවැත්ම. බැබලීම කියන්නේ ඇත්තටම පැවැත්ම. එහෙමයි. එතකොට දැන් මේ ඊළඟට ශ්‍රාවණාක සතාගතයන් වහන්සේ වදාරනවා. ඉතින් කාන්තාව උනත් වැහෙන්න වැහෙන්න තමයි බබලන්නේ බුද්ධ වචනයක්. නමුත් බොහෝ අය හිතාගෙන ඉන්නේ විරුද්ධ වෙන්න වෙන්න බබලනවා කියලා. ඇඳුම් පැළඳුම් වලින් පවා අපිට පැහැදිලි වෙනවා. ඉතින් මේ අපේ හාමුදුරුව අවධාරණය කරපු එක ඊටාම වැදගත් වෙනවා. කාන්තාවක් වුණාම එතුමියගේ චරිත ස්වභාවය බබලන්නේ ඒ වගේම චරිතවත් කාන්තාවකගේ පැවැත්ම හොඳින් රඳා පවතින්නේ ආචාරශීලීව සීලාචාර විදිහට ඇඳුම් පැළඳුම් විලි වැහෙන විදිහට අඳින ආකාරය අනුව. ඒ නිසා විශේෂයෙන්ම පන්සල් වලට එනකොට ආගමික ස්ථාන වලට යනකොට ඒ අදාළ විදිහට නියම ඇඳුම් ඇඳගෙන යාම බොහෝ සෙයින් වැදගත් වෙනවා. අපි හන්නේ ඒ වගේ දැන් මිත්‍යා විශ්වාස මිත්‍යා දෘෂ්ටීන් වැහෙන්න වැහෙන්න ඒවයි පැවැත්ම තියෙනවා. එතකොට ඒ වැහිම තුල අපි හඳුනන්නේ බයකුත් ඇති කරනව නේද හිත තුල. දැන් මේ භක්තිය කියන එක බය පදනම් කරගෙන ඇති වෙන එකක් නේද අපි යන්නේ. පැහැදිලිවම ස්වාමීන් වහන්සේ දැන් ඇත්තටම බය පදනම් කරගෙන තමයි භක්තිය තියෙන්නේ. මට මතකයි අපි ඉස්කෝලේ යන කාලේ සමහර එක එක ඔය පත්‍රිකා එවනවා. එහෙමයි. ඒ පත්‍රිකා එවනවා මේ මමත් කියලා තියෙන පුංචි කාලේ. ඉස්කෝලේ යනකොට දැන් මේ පත්‍රිකාවෙන් පත්‍රිකා 10ක් අපිට ඒ කාලේ ෆොටෝකෝපි කරන්න එහෙම අවස්ථාවක් නැහැ. පත්‍රිකා 10ක් ලියලා දුන්න නැත්නම් <laughs> ණය ගහනවා. ණය ගහනවා අම්මා නැති වෙනවා තාත්තා නැති වෙනවා. ඉතින් අර ඇත්තට බයත් එක්ක තමයි. ඉතින් අපි පණ දාගෙන අරක ලියනවා. ඉතින් බලන්න දැන් ඇත්තට ඒ අර මොකද ඒ භක්තිය ස්වභාවය. එහෙනම් බයත් එක්ක තමයි සම්පූර්ණ ඇති කරන්නේ. අද ලෝකයේ බොහෝ දෙනා දැන් අද ලෝකයේ මහා විශාල අර්බුද හටගෙන තියෙන මේ අවබෝධයෙන් පැහැදීමක් නෙවෙයි. ධර්මයේ සඳහන් වෙන බහුම් වේ සරණං යන්ති පබ්බතානි වනානිච ආරාම රුක්ඛ චේතයානි මනුස්සා භය පජ්ජිතා. මිනිස්සු මේ භයෙන් පරිජනයටපත් වුනහම යම් යම් පීඩාවල් කරදර විපත් ඇති වෙයි කියලා හිතුනාම ඒවාය පිළිසරණ පතාගෙන ඒවෙන් බේරෙන්න භක්ති මාර්ගවලට ගමන් කරනවා. දේව ඇදහිලි විශ්වාසවලට ගමන් කරනවා කියන එක. අපි හන්නේ දැන් පැහැදිලි අපිට ශ්‍රද්ධාව සහ භක්තිය අතර වෙනස. ශ්‍රද්ධාව කරුණු අවබෝධයෙන් ඇති කරගන්න ලබන පැහැදීම භක්තිය කියලා කියන්නේ බය මුල් කරගෙන ඇති කරගන්න ලබන යම්කිසි අනුකූලතාවයක්. මට මම මේ පූජාව මේ විදිහට තියුවේ නැති වුණොත් මට දඬුවම් ලැබේ. මේ විදිහට මම සැලකුවේ නැති වුණොත් මට කරදර විඳින්න වෙයි කියන බය නිසා ගරු සැලකිලි දැක්වීම තමයි භක්තිය කියන්නේ. හැබැයි බෞද්ධයෝ භක්තිවන්තයෝ නෙවෙයි. බෞද්ධයෝ ඇවිල්ලා ශ්‍රද්ධාවන්තයෝ. දැන් අපි අපේ හන්නේ මේ සමාජ භාවිතය තුළ දැන් තියෙනවා මේ භක්ති ගීත කියලා. වෙසක් කාලෙට, පොසොන් කාලෙට අපි භක්ති ගීත කියනවා. හරියට බැලුවොත් ඒ වචනේක වැරදි නේද අපි හන්නේ. එහෙම කියනොත් සැදැහැගී කියලා. සැදැහැටි ගීත කියන එක තමයි තමයි ගැලපෙන්නේ. මට නම් හිතෙන්නේ. එහෙමයි. දැන් සමහර තැන්වලදී දැන් අපි දැකලා තියෙන බැති බර දායකත්වයේ ඒවා තින් ඇත්තම සැදැහැටි දායකත්වය කියලා දෙනවා. ඒ තාම හොඳයි. වඩාත් යෝග්‍යයි. අර බැති බර දායකත්වය කියලා කිව්වොත් සමහර වෙලාවට දේශකයන්ට තියෙන බය හින්දා දායකත්වය දුන්නා වගේ හැඟීමක් එන්න පුළුවන්. ඒක ස්වාමීන් වහන්සේ ඇත්තම දැන් අර ඉතින් ඒක අපි කාටවත් අර දොස් පවරලා වැඩක් නැහැ. ඉතින් අර කාලයාගේ ඇවෑමෙන් අර එක එක සංකල්ප, දේව සංකල්පත් එක්ක ඉතින් මේවා මිශ්‍ර වෙලා තමයි ඉතින් ওই වචන එහාට මෙහාට වෙලා තියෙන්නේ. මේ වගේ ධම්මානුපස්සනා වැඩසටහන් තුලින් අපිට පුළුවන් අපි හන්නේ සංශෝධනය කරලා නැවත හරි දේ ලෝකයට දායක කරන්න. අපි හන්නේ එතකොට ශ්‍රද්ධාව කියන එක තවදුරටත් විග්‍රහ කරගත්තොත් කොහොමද කෙනෙක්ගේ ශ්‍රද්ධාව මෙලොව පරලොව ජීවිතය සාර්ථක කරගන්න උපකාර වෙන්නේ කියන එක අවධාරණය කරනවා. ඔව් ස්වාමීනන් ඇත්තම දැන් අපි මේ ශ්‍රද්ධාව ගත්තාම ශ්‍රද්ධාවක් තථාගතයන් වහන්සේගේ අවබෝධය පිළිබඳව ප්‍රසාදයක් නැත්නම් අපිට ඉස්සරහට යන්න බෑනේ. අපිට දැන් මේ මහානදම් පුරන්න බෑ. එහෙම. කොටින්ම කිව්වොත් සිල් සිල් ආරක්ෂා කරන්න බෑ, දානයක් දෙන්න බෑ. අපි හිතමු අපි මිත්‍යා දෘෂ්ටිකයෝ. අපි හිතනවා ආය අපි උපදින්නේ නැහැ. මේ කරන කිසිම ක්‍රියාවක විපාකයක් නැහැ. එහෙම හිතුවොත් අපිට ඒ කියන්නේ අසද්ධාවත් එක්ක තමයි ඒවා එන්නේ. එහෙමයි. එහෙම හිතුවොත් ස්වාමීන් වහන්සේ අපිට කිසිම කුසල කර්මයක් කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඇත්තටම උපදින් නැත්නම් අපි දෙනමටම දැන් මේ මේ විදිහට මහානදම් පුරන්න අවශ්‍ය නැහැනේ. එහෙමයි. දැන් මෙතනින් එහාට පස්සේ මේක ඉවරයි. දැන් මේ පින්නතුල්ලාට මේ විදිහට වාඩි වෙලා බණ අහන්න එහෙම අවශ්‍යතාවයක් නැහැ. නමුත් අපි මේ ශ්‍රද්ධාව නිසා කල්යාණ මිත්‍ර ඇසුර නිසා සද්ධර්මයේ ශ්‍රවණය කළා. ඒ තුලින් ඇති කරගත්ත ශ්‍රද්ධාව නිසා තමයි අපි දන්නේ ඇත්ත නේනම් මෙහෙම ගමනක් තියෙනවා කියන්නේ. අපි හන්න මම මෙහෙම ඇහුවොත් කොහොම උත්තරයක් දෙන්න පුළුවන්ද? ශ්‍රද්ධාව නිසා සම්මාදිට්ඨිය ඇති වෙනවද? සම්මාදිට්ඨිය නිසා ශ්‍රද්ධාව ඇති වෙනවද? සම්මාදිට්ඨිය නිසා තමයි ශ්‍රද්ධාව ඇති වෙන්නේ. නමුත් සාමාන්‍යයෙන් ඉතින් අර ඒ සම්මාදිට්ඨිය නිසා ශ්‍රද්ධාව ඇති වුණාට තව ඉදිරියට යන්න අනිවාර්යෙන් මේ ශ්‍රද්ධාව අවශ්‍ය කරනවා. අවශ්‍ය කරනවා. මොකද ශ්‍රද්ධාව නැත්තම් අපට ගමනක් නැහැ. ඒ කියන්නේ අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ කෙරෙහි අර විදිහේ ප්‍රසාදයක් නැත්නම් අපි සාමාන්‍ය විදිහට ගත්තොත් අපි වක්කර ව්‍යාපාරයක් කරනවා. එහෙම. ඒ ව්‍යාපාරේ වුණත් ස්වාමීන් වහන්සේ ලාභ ලැබෙනවා නම් අපි ඉස්සරහට යන්න බලන්න. එහෙම. ලාභයක් ලැබෙන ප්‍රතිඵලයක් තියෙනවා. ප්‍රතිඵලයක් තියෙනවා නම්. එහෙම. ඉතින් ඇත්තට මේ ධර්ම ඉගෙන ගන්න ඉගෙන ගන්න දැන් අපි පැවිදිච්ච කාලේ ඇත්තටම අපි තිබිච්ච ශ්‍රද්ධාවට වඩා මේ ධර්ම ඉගෙන ගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේ කවුද කියන එක අපිට ඊට වඩා හොඳට පැහැදිලි වුණා. පැහැදිලි. ඒකට එදා අපේ හිතේ අම්බදු ශ්‍රද්ධාවක් තිබ්බද? ඒ ශ්‍රද්ධාවට වඩා සිය දහස් ගුණයකින් ඉහළයි අද අප සිත්වල තියෙන බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන ශ්‍රද්ධාව. එහෙමයි. එහෙමනම් මේ ධර්ම ඉගෙන ගන්න ඉගෙන ගන්න තමයි මේ ප්‍රසාදය ඇති වෙන්නේ. එතකොට බලන්න මේ ප්‍රසාදය ඇති කරගත්තට පස්සේ ස්වාමීන් වහන්සේ පුදුම විදිහට කුසල කර්ම කරන්න පුළුවන්. දැන් බලන්න අපි විශාල පින්කම් දකිනවා. එහෙනම් ඇත්තටම කල්පනා කරලා බැලුවොත් ඔය කාගේ හරි සිතක පහළ වෙන ශ්‍රද්ධා චෛසිකේනේ ඔය. අර ධර්මයේ සඳහන් වෙනෝනේ අපන්නේ ශ්‍රද්ධා මූලිකා සබ්බීපි කුසලා ධම්මා. කුසලා ධම්මා. එහෙමයි. එහෙමනම් ස්වාමීන් වහන්සේ දැන් කෙනෙක් හොඳට මහානදම් පුරනවා නම් ඒ වගේම ආචාර්යමත් පින්කම් දකින්න ලැබෙනවා නම් ඒ වගේම විශාල රමණීය විහාරාරාම ගොඩනගනවා නම් ඒ හැම තැනකම තියෙන ස්වාමීනාත් ඒ කාන්තෙන් ඒ ශ්‍රද්ධාව. ශ්‍රද්ධා චෛසිකේ තමයි විද්‍යමාන වෙන්නේ. එහෙමයි. එහෙමනම් මේ ශ්‍රද්ධාව අර ආකාරවතී ශ්‍රද්ධාව කියන ඉතින් ඇත්තටම මේ ධර්මය හොඳට ඉගෙනගෙන අවබෝධයෙන්ම බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම තමයි එතන අත්‍යවශ්‍යයි. දැන් ශ්‍රද්ධාව තියෙන එක්කෙනා ධර්ම ශ්‍රවණයට නැඹුරු වෙනවා. ධර්ම ශ්‍රවණයට නැඹුරු වෙන එක්කෙනා ධර්මානුකූල ප්‍රතිපදාව තුල තමගේ ජීවිතය හැඩගස්ව ගන්නවා. හැඩගස්ව ගන්නවා. ඒ තුල එයා මෙලෝ ජීවිතයක් සාර්ථක කරගන්නවා. පරලෝ ජීවිතයක් සාර්ථක. පරලෝ ජීවිතයක් සාර්ථක කරගන්නවා. අපි කියන්නේ පරලෝ ජීවිතය සාර්ථක කරගන්නවා කියලා කියන්නේ පරලොව හොඳ පැවැත්ම ඇතිකද මෙලොවත් හොඳට පවතිනවා අර කියන කලින් අපි සාකච්ඡා කරපු විදිහේ මෙලොව ජීවිතය සාර්ථක කරගන්න උපකාර වෙන කාරණා දිනු කරගෙන. එතකොට පරලොව ජීවිතය සාර්ථක කරගන්නවා කියන එකෙන් අදහස් කරන්නේ මැරිලා ඉපදෙන තැන හොඳ කරගෙන එතන හොඳට සුඛෝපභෝගීව ජීවත් වෙන එකද අපි හඳුරන්නේ. එහෙනම් පරලොවින් එහා ලෝකෝත්තර තත්වයකට නැඹුරු වීමද? ඇත්තටම ස්වාමීන් වහන්සේ දැන් බුද්ධ ශාසනයේ ඉලක්කය සුගතිගාමීම නෙවෙයි සුගතිගාමීමත් එක්තරා ඉලක්කයක් තමයි. එහෙමයි. නමුත් බුද්ධ ශාසනයක් ලෝකේ පහළ වුණාම බුදු සසුනකින් කරන ප්‍රධානම කාර්යභාරය තමයි මේ සසර දුක් නිවා කරලා මේ සසරින් එතර වෙන්නේ. එහෙමයි. ඒ සඳහා තමයි ස්වාමීන් වහන්සේ අත්‍යවශ්‍ය වෙන්නේ ශ්‍රද්ධාව. එහෙමයි. හැබැයි ඊට මෙහයින් ගත්තාම බෞද්ධයන් හැටියට අපි සුගතිගාමී වීම පිළිබඳවත් හිතන්න ඕනේ. මොකද බැරි වෙලාවත් අපි අපායකට වැටුනොත් කල්ප ගාණක් අපිට ගොඩ එන්න පුළුවන් කමක් නැහැ. දුගතියක සිටින කෙනෙකුට ඒ දුගතියේ සිටින තාක්කල් නිවන් දකින්න බෑ. නිවන් දකින්න බෑ. එහෙමයි. ඒ නිසා ස්වාමීන් වහන්සේ මේ ශ්‍රද්ධාව කියන එක ඇත්තටම දැන් මේ ශ්‍රද්ධාව ගැන අපි කතා කරනවා මේ අපි කාල වේලාව මදි. ඇත්තටම මේ ශ්‍රද්ධාව සම්බන්ධව ටිකක් බොහොම කල්පනාකාරී වෙන්න ඕනේ. අපි හන්නේ අර මතක් කරපු වචන දෙක බොහොම වැදගත් වෙනවා. ඒ දෙකට අවධානය යොමු කරගමු. අමූලිකා සද්ධා ආකාරවතී සද්ධා කියන එක ඒ දෙකෙන් කොහොමද කෙනෙක් ලෝකෝත්තර පැත්තට නැඹුරු වෙන්නේ කියන්නේ. ඔව් ස්වාමීන් වහන්සේ දැන් අමූලිකා සද්ධාව ගත්තාම මේකේ මුලක් නැහැනේ. එහෙමයි. මේ මුලක් නැති සද්ධාව දැන් අපිට වැඩිම මිනිස්සුන්ට තියෙන මොන සද්ධාවද අපේ? ඇත්තටම ස්වාමීන් වහන්සේ අමූලිකා සද්ධාව තමයි බොහෝ දෙනෙකුට තියෙන්නේ. දැන් අපි දැක්කහම දැන් බලන්න මේ මොකක් හරි දැන් හොඳට තථාගතයන් වහන්සේ සරණ ගිහිල්ලා ඉන්නවා. එහෙම. ඊළඟට සරණ ගිහිල්ලා ඉන්නවා. Tamanට මොකක් හරි විපත්තියක් එනකොට තථාගතයන් වහන්සේ අමතක කරලා වෙනත් කෙනෙකුගේ සරණ පතන අද බොහෝ උගත්ය සම්මත සමාජයේ බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ විපත්තිය සමහර ගායකයෝ පවා අපේ හාමුදුරනේ හඬ ලෙඩ වෙලා ඉඳලා හඬ අහිමි වී යාම තුල යක්ෂ භූතයන් උගුරට රිංගා ගත්තාය කියන විශ්වාසයෙන් උගුරු සුව කරන අවස්ථාවන් අපි දැක මේ සෝෂල් මීඩියා වල සංසරණය වෙන වීඩියෝ හිම අපි දක්න මේ ඉතාම හොඳ බුදු ගුණ ගායනා කරපු බෞද්ධ පරිසරයක හිටපු සමහර මේ ප්‍රවීණයයි කියාගන්න උදවිය පවා ඒ මිත්‍යා විශ්වාස වලට නපුරු වෙලා තියෙනවා කියන්නේ. පැහැදිලිවම සානද. එතකොට දැන් ඇත්තටම ඒ අමෝලිකා ශ්‍රද්ධාව දැන් අපි තව පැත්තකින් ගත්තොත් දැන් මේ ධර්ම කාරණාව තේරෙන්නේ නැහැ. කවුරු හරි කියන මේ දැන් මම දැන් මෙහෙම දේශනා කරනකොට මම කියනවා බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කළා කියලා. ඒ කෙනෙකුට ඒක තේරෙන්නේ නැහැ. නමුත් එයා කියන මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිසා මම පිළිගන්නවා. Tamanට තේරිලා නෙවෙයි. එතන අමෝලිකා ශ්‍රද්ධාව. එහෙමයි. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ කියපු විදිහට දැන් අතර බොහෝ ප්‍රසිද්ධ අය අර විපත්තියක් ආපු වෙලාවට අනිවාර්යෙන් අනිත් පැත්ත හැරෙනවා නම් යාට තියෙන අමූලික ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව. ඉතින් අර ධර්මයේ හොඳට ඉගෙනගෙන ඒ ධර්මයේ හොඳට වටහාගෙන ඒ තුලින් ඇතිවෙන ශ්‍රද්ධාව තමයි මේ ආකාරවති ශ්‍රද්ධාව. ඒ ශ්‍රද්ධාව ඇති කරගන්න සිතන තරම් ලේසි නෑ මොකද බොහෝ අය විපත්තියේදී ලෝක ධර්මයන්ගේ අනිත් පැත්ත ගහන අවස්ථා තියෙනවා. අපි හන්නේ දැන් අමූලිකා ශ්‍රද්ධා සහ ආකාරවදී ශ්‍රද්ධා කියන විදිහට ශ්‍රද්ධාව වර්ග වෙන අතරම දැන් සෝවන් ඵලයටපත් වූ කෙනෙකුගේ ශ්‍රද්ධාව තිරසාර ශ්‍රද්ධාවක් හැටියට අපි පිළි අරගෙන තියෙනවා අපි ඉගෙනගෙන තියෙනවා. එයාගේ ශ්‍රද්ධාව වෙනස් වෙන්නේ නැහැ කියලා. ඒතර ආකාරවදී ශ්‍රද්ධාව එහෙම වෙනස් වෙන්නේ නැති සද්ධාවද ආකාරවදී සද්ධාව වෙනස් වෙනවද අපේ සම්හාත්‍රින ආකාරවදී සද්ධාව දැන් අපි සෝහාන් ඵලයට පත්නට අවබෝධ අවබෝධඥානයට ගියාම ඒකට අපි කියන ආගම සද්ධාව. ඒ සද්ධාව කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. එතන යහා තියෙන සද්ධාව සාමනහ සමහර වෙලාවට වෙනස් වෙන්න පුළුවන්. ආකාරවතී වුවත් අවබෝධයටපත් නොවන තාක්කල් එයද අනවබෝධය පදනම් කරගෙන වෙනත් වෙනස් වීමකට ලක් වෙන්න පුළුවන්. පුළුවන් පුළුවන්. එහෙමයි. අපි හඳුනන්නේ එතකොට දැන් මේ ශ්‍රද්ධාව මුල් කරගෙන කෙනෙක් අපි කලින් සඳහන් කරපු විදිහට තමන්ගේ ජීවිතයේ ආගමානුකූල භාවයට නැඹුරු කර ගන්නවා. කායික වාචික සංවරය ඇති කර ගන්නවා. සීල සම්පදාවට නැඹුරු වෙනවා. ශ්‍රද්ධාවෙන් සීලයට නැඹුරු වෙනවා. කොහොමද කෙනෙක් සිල්වන්ත වීම තුළ පරලෝ ජීවිතය සාර්ථක කරගන්නේ? ඔව් සම්නාත ඊට කලින් මම ශ්‍රද්ධාව ගැන තවත් කාරණයක් මතක් වුණා. එහෙනම් ඒකත් කිව්වොත් සුදුසුයි කියලා මට හිතෙනවා දැන්. ශ්‍රද්ධාව දැන් සමහර කෙනෙකුගේ ශ්‍රද්ධාව බාහිර ක්‍රියාකාරකම් වලින් පේන හොඳට. දැන් සමහරලාට කෙනෙක් වඳිනකොට අපිට පේනවා මෙයා බොහොම ශ්‍රද්ධාවන්තයෙක් කියලා. හැබැයි එතනදී අපි හොඳට තේරුම් ගන්න ඕනේ වංචනිකව හිතේ එහෙම ලොකු ප්‍රසාදයක් නැහැ. සමහර අය ශ්‍රද්ධාව පෙන්නනවා. එහෙමයි. එහෙම කොහොමද අපි හඳුන්නේ එක්ස්පීරියන්ස් වලින් කියනවා. නේද? ශ්‍රද්ධාව පෙන්නවා කියලා කියන්නේ මෙහෙමයි. සමහරවිට මට මතකයි දැන් මේක හැමෝටම අදාළ කතාවක් නෙවෙයි. එහෙමයි. එහෙමයි. නමුත් අපි විවෘතව කතා කරන එක හරි වටිනවා. මොකද ඒ තුලින් සමහර වෙලාවට නැති අකුසලයක් කෙනෙකුට ඇති වෙන්න පුළුවන්. මොකද මායාව නිසා. සමහර වෙලාවට කිසි කිසිම ප්‍රසාදයක් තථාගතයන් වහන්සේ කෙරෙහිම ලොකු ප්‍රසාදයක්වත් නැහැ. ධර්මයේ කෙරෙහි ප්‍රසාදයක්වත් නැහැ. සංඝයා කෙරෙහි ප්‍රසාදයක්වත් නැහැ. නමුත් ඇතරේ ශ්‍රද්ධාව ලොකුට පෙන්නනවා. එහෙම අවස්ථා කියන්නේ මට මතකයි අපේ පූජනීය කඩවැද්දි ජිනවංශ ස්වාමීන් වහන්සේ උන්වහන්සේ මට දවසක්ම පඤ්ඤාසිරි මේ මොකක් හරි ප්‍රශ්නයක් ඇති වෙච්ච වෙලාවක. එහෙම ඔය අත් දෙක නලලේ තියාගෙන වඳින අයගෙන් ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. මොකද සමහර වෙලාවට මම මේ කියන්නේ හැමෝටම නෙවෙයි. අත් දෙක නලලේ තියාගෙන ඇස් දෙක වහගෙනත් එක්ක නේද? ඒ අය සමහර වෙලාවට හොරෙන් එක හැක් විතරක් ඇරලා බන්න ළඟපාත කවුරු හරි ඉන්නවා. මම එහෙම අය දැකලා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් දැන් මේකදී කියන්න ඕන කාරණා දෙකක්. එහෙම තමන්ගේ හිතේ වංචනික අදහස් ඇති කරගෙන ඒ විදිහට රංගපාමේ කෙනෙක් ක්‍රියා කරනවා නම් එයාට ඇත්තට මෙතන මායා සාටය කියන ඒ අකුසල চৈতසික තමයි වැඩ කරන්නේ. එහෙමයි. හැබැයි ස්වාමීන් වහන්සේ කෙනෙකුට බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවබෝධයෙන්ම පැහැදුනාට පස්සේ එයාගේ ක්‍රියාකාරකම් ආය කවුරු හිතියත් නැතත් අත් දෙක ඒකාන්තයෙන්ම නලලට යනවා. ඒ මොකද ඒ තමන්ගේ හදවතින්ම බුදුරජාණන් වහන්සේ කවුද කියලා හඳුනගෙන තියෙනවා. එහෙම. ඊළඟට ධර්මයේ මොකද්ද කියලා එයා හඳුනගෙන තියෙන්නේ මහා සංඝයා කියන්නේ කවුද කියලා හඳුනගෙන තියෙන්නේ. ඒ නිසා එයා ඕනම පින්කමක් කරනකොට 100ක් හිත යොදවලා ඒ හිත යොදවනකොට සාන්න සමහරලාට එයාගේ කයත් ඒ විදිහට ක්‍රියා කරන්න පුළුවන්. අපේ හන්දේ ඔය සද්ධාව ගැන කියපු නිසා මටත් ආසාවක් ඇති වුණා තවත් දෙයක් අහන්න. දැන් අපේ සමාජයේ දැන් ඇතම් ස්වාමින් වහන්සේලාගේ මඟ පෙන්වීම යටතේ ගිහි ගෙවල් වලත් ඇතම් පන්සල් වලත් ආරණ්‍ය සේනාසන වලත් මේ බුදුරජාණන් වහන්සේ ජීවමාන සංඥාවෙන් අරගෙන බුදුහාමුදුරුව දැනටත් වැඩ ඉන්නවා කියන හැඟීමෙන් යුතුව පූජාවන් පවත්වන අවස්ථාවල් අපිට අපේ හඳුරු දැකලා ඇති සමහර වෙලාවට උදේ පාන්දර නැගිටලා හතරට විතර බුදුරජාණන් වහන්සේට වළඳන උණු පෑන් ඇල් පෑන් සූදානම් කරලා ඊළඟට තුවාය ඒව සූදානම් කරලා ඉතින් දැන් දැහැටි හොයාගන්න නැති නිසා ටූත් බ්‍රෂස් එහෙම සූදානම් කරලා ඊළඟට වෙනත් වෙනත් අවශ්‍ය ඔක්කොම සූදානම් කරලා මම දැකලා තියෙනවා සමහර තැන්වල බුදුහාමුදුරුවෝ ඉතින් පෑන් අරගෙන මූණ හොද ගන්න නැති නිසා මූණ හොදවන අවස්ථාත් දැකලා තියෙනවා අපි හැමදේම ඒ මදිවට තුවායෙන් පිය දාන අවස්ථාවක් මම දැකලා තියෙනවා. දැන් බුදුහාඳුරු ජීවත් වෙලා හිටියත් ආනන්ද හාමුදුරු බුදුහාඳුරගේ මුණ පිය දාලා තියෙනවද අපි හාමුදුරනේ? එහෙම දේවල් කර යුතුද? ඔව් ඇත්තටම ස්වාමිනාත් අර ඒකෙත් ඕනම දෙයක ප්‍රමාණයක් තියෙනවා. එහෙමයි. ඒ ඇත්තටම දැන් සමහර වෙලාවට මේ දැන් සමහර උදවියට දැන් ඒක තමයි අර වළඳවන්න පවා හදන අවස්ථා තියෙනවා. එහෙමයි. ඒක ඇත්තට මෝඩ ශ්‍රද්ධාවක්. අපි මේකේ ප්‍රමාණය දැනගන්න ඕනේ. දැන් අපි හිතමු තථාගතයන් වහන්සේ ජීවමාන වැඩ ඉන්නවා කියන අරමුණ ඇති කරගෙන කෙනෙක් ඉතාම හොඳින් සද්ධාවෙන් මේ විදිහට සම්බුද්ධ පූජාවක් පවත්වන එක ඒක වරදක් නෑ. එහෙමයි. හැබැයි ස්වාමීන් වහන්සේ කියන විදිහට මූණ පියදාවන්න, දත් මඩව එහෙම මද්දින්න එහෙම යනවා නම් ඒක ඒක එකක් ඉක්මවා යෑමක්. ඒක වලින් සමහර වෙලාවට බලා ඉන්න කෙනෙකුට මේක නිකම් මහ විහිළුවක් වගේ තේරෙන්න පුළුවන්. එහෙමයි. එහෙම නෙවෙයි ශ්‍රාවනක අපි දැන් තථාගතයන් වහන්සේ වෙනුවෙන් සම්බුද්ධ පූජා පවත්වනවා වගේම අපිට පුළුවන් අර විදිහට ශ්‍රාවනහති ජීවිත උණුපෑන් ඇලපෑන් අවශ්‍ය කරන ඒ දේවල් පූජා කරන්න. ඒවා අපේ පුංචි කාලේ ඉඳලම ඇත්තටම අපිත් ඒ විදිහට පූජා කරලා තියෙනවා. එහෙම. දැනටත් අපේ ස්ථානයේ පූජා කරනවා. මොකද පූජා කළාට හැබැයි අපි දත්මත් එහෙම යන්නේ නැහැ. නමුත් මේ ඒ විදිහට සම්බුද්ධ පූජා පවත්නවා. මම දැකලා තියෙනවා අපි හන්දේ සමහර තැන්වල බුදුරජාණන් වහන්සේට වැඩ ඉන සැතපෙන්න ඇඳක් තියලා ඇඳ උඩ සැතපෙන පිළිමයක් තියලා තියෙනවා. ඊට පස්සේ පුටුවක් තියලා හිඳි පිළිමයක් පුටු උඩ තියලා තියෙනවා. සක්මනක් හදලා සක්මන් කරන පිළිමයක් එතන තියලා තියෙනවා. කොච්චරද කියනවනම් ඇටච් බාත් รู ම් එකකුත් තියෙනවා. හොඳ වෙලාවට කොමෝඩ් එක උද බුදු පිළිම යන්නේ <laughs> ඉතින් අන්න ඒ විදිහට සමහර වෙලාවට සීමාව ඉක්මව යහන ගතිය අපි දැකලා තියෙනවා. එහෙම තියෙනවා නම් සාන්නත් ඇත්තට මේක නිකම් විහිළුවක් වගේ. මොකද ඒ විදිහට කරන්න ගියාම දැන් අර කෙනෙක් ඒක දිහා බලලා අකුසල් සිත් ඇති කරගන්න පුළුවන්. එහෙමයි. ඒ නිසා එහෙම ඉක්මව යන්න අවශ්‍ය නැහැ. නමුත් තථාගතයන් වහන්සේට අපි ආමිත පූජාව හැටියට උණුපැන්, ඇල්පැන් ආදී දේවල් ඊළඟට සම්බුද්ධ පූජා ඒ සියල්ලම ඉතා ශ්‍රද්ධාවෙන් පූජා කරන එක ඉතාම වටිනවා. නමුත් අර විදිහට ස්වාමින්වහන්සේ කියන ආකාරයට ඒවා ඉක්මවා යන්න ගියොත් නම් ඒක ලොකු ගැටලුවක්. එහෙම අපි හන්නේ. දැන් ශ්‍රද්ධාව කෙනෙකුගේ සදාචාරමත් ජීවිතයේ ප්‍රධාන සංකල්පයක් සිටිවිල්ල. ඕනම තැනක වචනයෙන් සහ ක්‍රියාවෙන් යම් කිසි දෙයක් ක්‍රියාත්මක කරන්න කලින් හිතෙන් හිතන්න ඕන. ඒ ඒතකොට චෛත්‍ය ශ්‍රද්ධාව කියන්නේ චෛතසික ධර්මයක්. සිටිවිල්ල. ඒ හොඳ සිතිවිල්ල මුල් කරගෙන හොඳ වචන කතා කරනවා හොඳ ක්‍රියාකාරකම් කරනවා එය සීලයට නැඹුරු ක්‍රියාකාරකමක් ඇටියට හඳුනන්න පුළුවන් අපි හඳුරන්නේ සීලය කොහොමද පරලෝ ජීවිතයේ සාර්ථක කරන්නේ සීලය පරලෝ ජීවිතයේ සාර්ථක කර ගැනීම පිණිස විතරද උපකාර වෙන්නේ ඇත්තටම ස්වාමීන් වහන්සේ අපි මුලින්ම කතා කළොත් සීලය කියන එක හැමෝම දන්නවා නමුත් අපි මේ සාකච්ඡාව පරිපූර්ණ වෙන්න අපි සීලය කියන එක පැහැදිලි කරගන්න යුතුයි. ඇත්තටම සීලය කියලා කියන්නේ කයයි වචනයයි දෙකේ සංවරයට. ඉතින් බුදුරජාණන් වහන්සේ කෝටි ප්‍රකෝටි ගණන් උපසම්පදා බිතුන් වහන්සේලාට මේ ශික්ෂාපද පනවලා තියෙන්නේ ඇත්තටම කයටයි වචනයටයි විතරයි. එහෙම. හිතට එකම ශික්ෂාපදයක්වත් පනවලා නැහැ. මොකද හිතට ශික්ෂාපද පැනෙවොත් එහෙම සිල් ආරක්ෂා කරන කෙනෙක් හොයන්න බැරි වෙනවා. මොකද හිතට හිතන දේවල් වළක්වන්න බෑ චිකපදී. සිල්පද පනවල සීමාවක් කරන්න බැරි වෙනවා. සීමාවක් කරන්න බැරි වෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් කාටත් පැහැදිලි කයයි වචනයයි දෙකේ සංවරය මෙන්න මේ හික්මීම මෙන්න මේ ශික්ෂණය තමයි සීලය කියලා කියන්නේ. අපි ස්වාමීන් වහන්සේ අහුවා පරලෝක ජීවිතයට කොහොමද උපකාර වෙන්නේ? ඒ වගේම මේ සීලය පරලෝක ජීවිතයට පමණක් උපකාර වෙන්නේ කියලා. එහෙමයි. ඇත්තටම ස්වාමීන් වහන්සේ පරලෝක ජීවිතයට විතරක් නෙවෙයි මෙලව ජීවිතයටත් සීලවන්තකම බොහොම ලොකු ආරක්ෂාවක් මහ පිළිසරණක්. එහෙම. ඒ වගේම පරලෝක ජීවිතයටත් විශාල ධර්මමය ආරක්ෂාවක්. ඒ වගේම අපේ අවසාන ඉලක්කය වන ඒ අමා මහ නිවන සාක්ෂාත් කරගන්නත් අත්‍යවශ්‍ය දෙයක් තමයි මේ සීලය. අපි හන්නේ මං අහුවොත් සීලය කුමක් සඳහාද කියලා. මොකද දෙන්න පුළුවන් සරලම උත්තරය. සීලය සාමනහක ඇත්ත වශයෙන්ම හිතේ සැන සංසිඳීම සඳහා සමාධිය සමාධිය සඳහා එහෙමයි. ඒතකොට දැන් අපි ගත්තොත් දැන් සත්ත්වවිසුද්ධිය ගමකෝ. එහෙමයි. දැන් අපි මේ ශාසනික ප්‍රතිපදාවේ සත්ත්වවිසුද්ධියෙන් තොර නිවනක් නැහැ. එහෙමයි. ඕනම කෙනෙක් සත්ත්වවිසුද්ධියට ක්‍රමානුකූලව ළඟා වීමෙන් තමයි නිවන සාක්ෂාත් කරගන්න අවස්ථාව ලැබෙන්නේ. එහෙමයි. එහෙමනම් ඒකේ පළවෙනිම අඩිතාලම පළවෙනි පඩිය තමයි සීලය. එහෙනම් අපි සාමාන්‍යයෙන් ගත්තම සීල සමාධි ප්‍රඥා කියලා මේ ශාසනය හඳුන්වන්නේ එහෙම. එහෙමනම් ස්වාමීන් වහන්සේ සත්‍ය විසුද්ධියේ දැන් අපි ගත්තම සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ditthi විසුද්ධිය, කාංකා විකරණ විසුද්ධිය, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය, පටිපදා ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය කියන සත්‍ය විසුද්ධිය සඳහන් වෙනවා. කවදාවත් ස්වාමීන් වහන්සේ චිත්ත විසුද්ධියට යන්නේ නැතුව සීල විසුද්ධියට යන්නේ නැතුව චිත්ත විසුද්ධියට යන්න පුළුවන් කමක් නැහැ. හරියට සත්මහල් ප්‍රාසාදික පළවෙනි තට්ටුවට යන්නේ නැතුව සාන්නස දෙවෙනි තට්ටුවට යන්න බෑනේ එහෙම සාමාන්‍යයෙන් මේ සෝපාන එක ලිෆ්ට් එකක ගියත් අනිවාර්යෙන් පළවෙනි තට්ටුව පහු කරලා තමයි දෙවෙනි තට්ටුවට යන්න යන්න වෙන්නේ එහෙම එහෙමනම් සීලය සම්පූර්ණ කරගන්න නැතුව මේ ශික්ෂණයේ හික්මීම දැන් මේ ශික්ෂාපද ටික පමණක් නෙවෙයිනේ එහෙම අපි ශික්ෂාපද ටික විතරක් ආරක්ෂා කරන එකට අපි කියන්නේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය එහෙම හැබැයි ප්‍රාතිමෝක්ෂ සංවර සීලයේ පමණක් ආරක්ෂා කිරීම දැන් ගිහියන්ට උනත් ඔය සමාදන් වෙන පංචිල් ටික විතරක්ම ආරක්ෂා කිරීම නිවන් පිණිස උපකාර වෙන්නේ නැහැ. එහෙම පරිපූර්ණ සීලයක් බවට පත් වෙන්නේ නැහැ. එහෙමනම් ඊළඟට ආරක්ෂා කරගන්න ඕන ඉන්ද්‍රිය සංවර සීලය. එහෙම. ඉන්ද්‍රිය සංවර සීලයට සාමනත් ඒකට ශික්ෂාපද නැහැ. එහෙම. ඒක තමන් හිතලා අර කයයි වචනයයි දෙක සංවර කරගෙන ඒ ඉස්සරහට යනකොට තමන්ම සිහිය දිනු කරලා ඇති කරගන්න ඕන එකක් තමයි වැස කන නාසය දිව ශරීරය මනස කියන මේ ආයතන සංවර කර ගැනීම. ඉතින් එහෙමනම් මේ කියන විදිහට ස්වාමීන් වහන්සේ මෙන්න මේ ශික්ෂණය ඇති කරගෙන කර ගැනීම තුලින් මෙලවටත් ඒකාන්තයෙන් යහපතක් වෙනවා පරලොවටත් යහපතක් වෙනවා ඒ වගේම ස්වාමීන් වහන්සේ අපේ අවසාන ඉලක්කය සාක්ෂාත් කරගන්නත් මේක අත්‍යවශ්‍යම කාරණයක්. එහෙම අපේ හන දැන් දුස්සීලයාගේ හිත හැමතිස්සෙම විපිලිසර වෙනවා. බොහොම සැලෙන කලබල වූ මානසිකත්වයකින් යුක්ත වෙනවා. එතකොට එයාගේ විපිලිසර වූ සිත තමන් කරපු කියපු දේවල් පිළිබඳව ලත වෙන පසුතැවිලි වෙන සිත තුළ සමාධියක් චිත්ත සංහිඳියාවක් ඇති වෙන්නේ නැහැ. සමාධියක් වැඩෙන්නේ නැති සිත තුළ ප්‍රඥාව දියුණු කරගන්න බෑ. ඒ එක පැත්තකින් බැලුවහම ලෝකෝත්තර පැත්තට මේ දුස්සීලකම් බාධා වෙන හැටි. ඒතකොට සිල්වන්ත කෙනාගේ හිත හැමතිස්සෙම විපිලිසර භවෙන් තොරයි. ඒ නිසාම හිත බොහොම සංසුන් වෙනවා. සංසුන් වූ හිත, සමාධිමත් සමාහිත වූ හිත ප්‍රඥාවෙන් වර්ධනය කරගන්න පුළුවන්. අනිත් කාරණාව තමයි සිල්වන්තයා ධර්මයේ සඳහන් වෙනවා. දැන් දුස්සීලෙක් වුණාම දුස්සීලයා කරන කායික වාචසික දුෂ්චරිත නිසා මෙලෝ වශයෙන්ම විවිධ රණ්ඩු සරුවල් වල පැටලෙනවා අර්බුදවල පැටලෙනවා නඩුහබ වල පැටලෙනවා ඒවට වියදම් කරන්න යනවා හම්බ කරන දේවල් නැති වෙලා යනවා ඒ විශාල ආර්ථිකමය වශයෙන් පරිහානියකටපත් වෙනවා සිල්වන්තයා සම්බන්ධයෙන් සඳහන් කරන කවුරු හරි හොඳට පන්සිල් ආරක්ෂා කරනවා මහන්තම් භෝගස්කන්ධං අධිගච්ඡති මහත් වූ ධනස්කන්ධයකට එයාපත් වෙනවා. එයා හම්බ කරන දේවල් එයාට ආරක්ෂා කරගන්න පුළුවන්. එයා හොඳට ධර්මානුකූලව ජීවත් වෙන නිසා ඒව නිර්පරාදි විනාශ වෙලා යන්නේ නැහැ. ඒ වගේම කිප්ති සද්දවබ්බුග බොහොම හොඳ කීර්ති රාවයක් පැතිරෙනවා. මෙයා හොඳ කෙනෙක්, මෙයා අවංක කෙනෙක්, මෙයා වංචාකාරයෙක් නෙවෙයි කියන හැඟීම තුළ මිනිස්සු එයාට එයා එක ධනය ආයෝජනය කරනවා. එයාට මූල්‍යමය වශයෙන් උදව් උපකාර කරනවා. ණයක් ඉල්ලුවාම වුණත් ණයක් දෙන්න පෙළඹෙනවා. මොකද එයාගේ අවංක භාවය එයාගේ සිල්වන්තකම දැනෙන නිසා. ඒතර එයාට මෙලෝ වශයෙන් ආර්ථික මට්ටමිනුත් භෞතික වශයෙන් දියුණු වෙන්න හැකියාව තියෙනවා. ඉන් පරලෝ ජීවිතයේදී සිල්වන්ත වීම තුළ කෙනෙකුගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්කම ලැබෙනවා වගේම ඉන් අනතුරුව ඒකාන්තයෙන්ම අපේ හාමුදුරු මතක් කරපු විදිහට ලෝකෝත්තර දියුණුව සලස ගන්නත් මේ සීල උපකාර වෙනවා. අපි හාන්නේ කාලය බොහොම ඉක්මනින්ම ගෙවි යන නිසා අපි ඊළඟ සම්ප්‍රදායට අපේ අවධානය යොමු කරමු. ඡාග සම්ප්‍රදාය කියන්නේ කුමක්ද? ස්වාමීනාත් ඇත්තටම දානං සංකච්ඡ සෝපානං කියලා ධර්මයේ සඳහන් වෙනවානේ. එහෙමයි. ඇත්තටම දන් දීම තමයි ස්වර්ගයට යන්න තියෙන ඉනිමඟ. එහෙමනම් අපේ බෞද්ධ පින්නතුන්ලාට මේ දානය කියන එක හොඳට හොරුයි. එහෙම හැබැයි මේ දානය කියලා කියන්නේ ඉතින් අපි පූජා බුද්ධියෙන් හරි අනුග්‍රහ බුද්ධියෙන් හරි යමක් පරිත්‍යාග කිරීම. ඉතින් අභිධර්මයේ හැටියට දානය කියලා කියන්නේ පරිත්‍යාගය කියලා කියන්නේ යමක් පරිත්‍යාග කරනකොට ඒ සිතෙහි පහළවන චේතනාවට තමයි දානය කියලා කියන්නේ. ඉතින් මේ දානයක් ස්වාමීන් වහන්සේ තාම හොඳින් අර ත්‍රි හේතුක උත්ෂ්ඨ කුසලයක් වැඩෙන විදිහට මේ දානමය පින්කමක් සිද්ධ කරගන්නවා කියන එකත් ලිහිසි වැඩක් නෙවෙයි. ඒ කියන්නේ අලෝභ, අදේ, සමෝහ කියන කුසල මූලයන්ගෙන් සිත් පුරවාගෙන අර పూర్ව මුංචන අපර කියන අවස්ථා තුනත් හොඳට පිරිසිදු කරගෙන යම් කිසි කෙනෙක් පරිත්‍යාගයක් කරනවා කියලා කියන්නේ අපි හිතන තරම් ඒක ලිහිසි දෙයක් නෙවෙයි. එහෙම මහා දම් දානමය පින්කම් අපේ ඇස්වලට අපි දකිනවා. එහෙමයි. නමුත් ඒ සිත් වශයෙන් ගත්තාම ඒ දානමය පින්කම් මොන ආකාරයට සිද්ධ වෙනවද කියලා අපිට හිතා ගන්න බෑ. හැබැයි දානමය පින්කමක් සාර්ථක කරගන්න සම්හතර අපි මුලින් කියපු ශ්‍රද්ධාව. හොඳට ශ්‍රද්ධාව තියෙනවා නම් ඊළඟට සීලවන්තකම හොඳට තියෙනවා නම් අනිවාර්යෙන් එහෙම කෙනාට මේ දානමය පින්කම බොහොම සාර්ථකව සිද්ධ කරගන්න පුළුවන්. එහෙමයි. දැන් ගොඩක් වෙලාවට අපි හාමුදුරනේ දන් දෙන දායකය බලන්නේ ප්‍රතිග්‍රාහකයාගේ සීලය විතරනේ. දැන් අපි හාමුදුර අවධානය කරනවා මෙතෙන්දී දායකයක් සිල්වත් වෙන තරමට ආනිසංස වැඩි කියලා. ඔව් ඇත්තටම සාමාන්‍ය දැන් අපි බැලුවොත් දාන විසුද්ධි හතර ගත්තාම එහෙමයි. දැන් ඇත්තටම අපට අපි හැදුනොත් අපිට ඕනම දානමය පින්කමක මහත්ඵල මහානිසංස කරගන්න පුළුවන්. එහෙමයි. දැන් බලන්න විසන්තර මහරජුරෝ සීලවන්තයෝ හොයා හිටියේ නෑ. විසන්තර මහරජුරෝ තමන්ගේ දරුවෝ දෙන්න දන් දුන්නේ මහා භයානක දුස්සීලයකට දෝජක බමුණට. එහෙම. නමුත් ඒ දානමය පින්කම සාමනහස මේ මහා පොළොව කම්පා කරන්න හේතු වුණා. එහෙම. එතන අපි හන්නේ ලෝභය සේම ද්වේෂයත් මැඩ පවත්වගෙන කරනවා. ද්වේෂයත් මැඩ පවත්වගෙන ඉතින් තමන් සීලවන්තව ඒ කියන්නේ ඒක ඒ දානෙ පිරිසිදු උනේ දායකයාගේ තියෙන සීලවන්තකම නිසා. එහෙම. තව දානයක් තියෙනවා ස්වාමීන් වහන්සේ හැබැයි ප්‍රතිග්‍රහයකගේ පැත්තෙන් සීල් දානි සාර්ථක වෙනවා. ප්‍රතිග්‍රහකය කියන්නේ පිළිගන්න පිළිගන්න කෙනා. එහෙම. දැන් අපි හිතමු දායකයා බොහොම දුස්සීලයි. හැබැයි බාර ගන්න භික්ෂුන් වහන්සේ බොහොම සීලවන්තයි. ධර්මයේ සඳහන් වෙනවා ඒ දානයත් මහත්ඵලයි. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ මතක් කරේ බොහෝ දෙනා අද බලාපොරොත්තු වෙනවා තමන්ගේ සීලය හදාගන්න බලාපොරොත්තුවක් නෑ. සීලවන්තයෝ හොයාගෙන ගිහිල්ලා දන් දෙනවා මොකද ඒ සීල ඒ සීලවන්තයාගේ සීල ආනුභාව ආනුභාවයෙන් දිව්‍ය ලෝක යන්න බලාගෙන තමයි එහෙම ඒ වගේ පින්කම් කරන්නේ නැත් ඒක තමයි ඒකේ ස්වභාවය මොකද තමන් සකස් වෙන්නේ නැහැ එහෙම හැබැයි වඩාත්ම හොඳ තමන් සීලවන්තව ඉඳගෙන කාට හරි පරිත්‍යාගයක් කරනවා නම් ඒකත් මහත්ඵලයි ඊළඟට තුන්වෙනි විසුද්ධිය ගත්තාම සම්හස ඒ දාන දායකයා දුස්සීලයි පිළිගන්න කෙනා දුස්සීලයි එහෙම. එහෙම වුණොත් නම් ඒ දානේ මහත්ඵල වෙන්නේ නැහැ. එහෙම. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා යෝ සීලවා සීලවන්තේසු දස දාන තමන් සිල්වත් ඉඳගෙන සීලවන්තයෙකුට පූජා කරන දාණය තමයි ඉතින් මහත්ඵල මහානිසන්ත වෙන දානය. දැහැමින් උපයාගත් දෙයක් දී යුතු විය වෙන්නත් ඕන නේද? වෙන්නත් ඕන. ධම්මේන ලද්ධං සුපසන්න චිත්තෝ. සුපසන්න චිත්තෝ. නිසාන දැහැමින් උපයාසපයාගත් දෙයක් තමයි ඇත්තටම ඒ කියන්නේ දෙන එක්කෙනා හොඳ වෙන්න ඕන, ගන්න එක්කෙනා හොඳ වෙන්න ඕන, දෙන දේ හොඳ වෙන්න ඕන, ධාර්මික වෙන්න ඕන. ධාර්මික වෙන්න ඕන. ඒ දානීය තමයි මහත්ඵල මහනිසංස දානීය බවට දානයපත් වෙන්නේ. එහෙම දන් දෙන කෙනා මෙලොවදී බොහොම සුව පහසු ජීවිත ගත කරන ගමනේම දානීය ඉෂ්ට විපාක වශයෙන් පරලෝසපත් වෙලත් ඒ අත්තන්ට භව භෝග සම්පත් ලැබලා ආයු වන්න සප බල ප්‍රඥාවන් කියන පංචවිධ සම්පත් වලින් ආඩ්‍ය වූ ජීවිත ගත කරමින් සුඛපටිපදාව තුළ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒක අපේ සමනාස දැන් දානයක් දෙනකොට තමන්ට අවශ්‍ය නැති දේ ඊළඟට තමන් පාවිච්චි කරපු දේ දන් දෙන්න පුරුදු වෙන්න හොඳ නෑ. දැන් අපි අබ වැටුරුවොත් අපට අබ තමයි ලැබෙන්නේ. එහෙම. ඒ වගේ අපි අබ වපුරලා මොම් බලාපොරොත්තු වෙන්න පුළුවන් කමක් නැහැ. එහෙම. අද බොහෝ දෙනා දන් දෙන්නේ හැබැයි තමන්ට අවශ්‍ය නැති දේ දන් දෙනවා සමහරලා. ඊළඟට පාවිච්චි කරලා දන් දෙනවා. ඒ කියන්නේ රිජෙක්ටඩ් බඩු. එහෙමයි. <laughs> ඉතින් ඒක ඊටාම නරක දෙයක්. මොකද දැන් අපේ පැරණි අපි මට දැනගන්න ඕන දෙයක් අපිට ලැබෙන අපි දෙන දේමද? ඒ කියන්නේ දැන් මේ ආත්මේ මම බත් දෙනවා, දන් දෙනවා. මට ලබන ආත්මේ ලැබෙන්නේම බත්මද? පාන් ලැබෙන්නේ නැද්ද? නැහැ. දැන් සාවනක් එහෙම ඕදන බත් දුන්නාම බත් ලැබෙනවා කියන එක කියන්න බෑ. එහෙමයි. අන්නදෝ බලදෝ හෝ. එහෙමයි. කියන්නේ ආහාර දුන්නාම බලය දුන්නා වෙනවා. එහෙමයි. ප්‍රතිසම්නක් අපි ප්‍රණීත ආහාර දෙනකොට අපි ප්‍රණීත ආහාර ලැබෙනවා. එහෙමයි. ඒ ඇත්තටම අපි දැන් සමහර වෙලාවට දැන් මේ පරණ දේවල් දුන්නාම අපිට ලැබෙන්නේ පරණ දේවල්. එහෙමයි. මට මතක් වුණා අපේ මේ අපේ මේ ශ්‍රී ලංකා විද්‍යාලයේ වැඩ හිටපු මේ බද්දේගම විමල වංශ අනුනායක ස්වාමීන් වහන්සේ මට අපේදී අපවත් විගදාල දරණාගම කුසලගම ස්වාමීන් වහන්සේ මේ කතාව කිව්වේ. උන්වහන්සේ හැමදාම දානයකට ගියාම සාමාන්‍ය රජගෙදරට ගියත් හම්බෙන්නේ ලැබෙන කෙසල් ගෙඩි කුණු වෙලා. එහෙමයි. ඉතින් උන්වහන්සේ දැන් මේක හරි ප්‍රශ්නයක්. උන්වහන්සේ දානයකට වාඩි වෙන්න ගියාම ඔන්න බලන්න මගේ කෙසල් ගෙඩියේ අනිවාර්යෙන් මේ කෙසෙල් ගෙඩිය කුණු වෙනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ අනුනායක වුණාට පස්සේ මේ මරදානට ගිහිල්ලා කෙහෙල් ලොරියක් අරගෙන සංඝයාට පූජා කරලා තියෙනවා මේ සංඝ සති කරලා. එදා ඉඳලම උන්වහන්සේට මේ හොඳ කෙසෙල් ගෙඩියක් ලැබෙන්නේ. කර්ම විපාකයක්. සමහරවිට ඒ වගේ අවස්ථා තියෙනවා ස්වාමීන් වහන්සේ. මොකද ඒ අපි වපුරපු විදිහට තමයි අපට ලැබෙන්නේ. එහෙම. එහෙමනම් දැන් බත් දුන්නොත් බත්ම ලැබෙනව නෙවෙයි එහෙම. ඇත්තටම අපි ආහාර දුන්නොත් බලය ලැබෙනවා. බලය ලැබෙනවා. අපි දැන් දාන ගැන කතා කරලා ඇති අපේ හැම ඊට පස්සේ හිතයි මේ දහාම්බුරන්ට වාසි නිසා දානෙම අල්ලගෙන විකට සාකච්ඡා කරනවා කියලා. අපි ප්‍රඥාව ගැන අවධානය යොමු කරමු අපේ හාඳුරනේ. පඤ්ඤා සම්පදාසයන්ට. දැන් මොකද ප්‍රඥා සම්පදාව කියලා කියන්නේ? දැන් අපි ගොඩක් තැන්වල දැකලා තියෙනවා අපි හන්නේ මේ උදේයත්ත ගාමිනී ප්‍රඥාය සමන්නාගත හොරි. මේ උදේ අත්ත ගාමිනී ප්‍රඥා. උදේ අත්ංගමේ ඇතිවීම නැතිවීම දකින ප්‍රඥාව කියන එක. මොකද්ද? ඒකද මේ මෙතන කියන්නේ ඒ පරිබාහිර දෙයක්. ඇත්තටම ස්වාමීන් මෙතන ප්‍රඥාව කියලා කියන්නේ ඒ උදේයත්ත ගාමිනී ප්‍රඥා කියන ප්‍රඥාව තමයි. එහෙමයි. අද බොහෝ දෙනා මේ ප්‍රඥාව යුගත්කම දැනුම තමයි ප්‍රඥාව කියලා හිතාගෙන නම් සමහර අය හිතාගෙන ඉන්නවා. එහෙනම් නමුත් ඒක නෙවෙයි ප්‍රඥාව. ඒක නෙවෙයි ප්‍රඥාව. ඇත්තට මොකද දැන් දැනුම උගත්කම කියලා කියන්නේ සාමනක අපි අභිධර්මයේ හැටියට ගත්තොත් ඔය දැනුමයි උගත්කම කියන්නේ සංඥාව. එහෙනම් සංඥාව හොඳට ක්‍රියාකාරී නම් එයා හොඳට කොහොම එයාගේ දැන දැන ගන්නවා හඳුන ගන්නවා කියලා. දැන ගන්නවා හඳුන ගන්නවා එයා ඒවා මතක තියා ගන්නවා සංඥාවත් එක්ක. එහෙනම් ඉතින් බොහෝ ගත්තු ස්වාමීන් වහන්සේ බොහොම මේ අපි ධර්මයේ පැත්තෙන් ගත්තාම තාව පහත් මට්ටමේ ඉන්න දැන් යම් කිසි විශයක් සම්බන්ධව එයා අර සංඥාව දිනු කළා නිසා එහෙම ඒ පුද්ගලයා ඒ පිළිබඳව ලොකු වැටහීමකින් වගේ අපිට පේනවා. අපි යන්නේ ප්‍රඥාව වැඩි කරගන්න සංඥාව බලපන්නේ නැද්ද? ප්‍රඥාව යම් කිසි මට්ටමකට බලපානවා එහෙම. නමුත් මෙතන සාමාන්‍ය කෙලිම සංඥාචෛතසිකේ පමණමයි. දැන් අපි සාමාන්‍ය ගත්තොත් අනිත්‍ය සංඥාව කියලා කිව්වම සංඥාවක් නැතනම්. ඔව්. ඒක හරි. ඒක හරව ගන්න. දැන් එහෙමනම් සාමාන්‍ය දිට්ඨිය ගත්තොත් මිත්‍යා දෘෂ්ටි සම්මාදිට්ඨිය. එහෙමයි. ඒ විදිහට අපිට බෙදන්න පුළුවන් දැන්. ඒකට අත්‍තර සංඥාව අපිට අවශ්‍ය වෙනවා. නමුත් දැන් එක විෂයක් අපි තුන් ගණිතය සම්බන්ධව, යා ගණිතයේ විද්‍යාව පිළිබඳව පුදුම හස්සල දැනුමක් ඇති කරගන්නවා. දැන් බලන්න ඒ දැනුම නිසා සමහරලාට න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කරන්න සකස් කරන්න විද්‍යාව ගණිතය උපයෝගී කරගන්නවා. ලෝකේ මහා විනාශයක් නිසා. එහෙම. එතකොට එතන ප්‍රඥාවක් තියෙනවා නම් ඒ වගේ දෙයක් වෙන්න පුළුවන් කමක් නැහැ නේද? එහෙම. ඇත්තටම මෙතන ප්‍රඥාව කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ උද්‍යත්ත ගාමිනී පඤ්ඤා. ඇතිවීම නැතිවීම පිළිබඳව කෙනෙකුට අවබෝධයක් තියෙනවා නම් අන්න ඒක තමයි ප්‍රඥාව කියලා මෙතන කියන්නේ හැම. ඇතිවීම නැතිවීම කියන්නේ සරලව කිව්වොත් අනිත්‍ය. අනිත්‍ය අතරම මේ නාම රූප ධර්මයන්ගේ මේ සනභංගුරත්වය. එහෙමයි. එතකොට දැන් මේ අනිත්‍ය අපි සාමාන්‍ය අපි ශරීර කූඩුවක් ගත්තාම දැන් අපි කාටත් තේරෙන විදිහට කතා කරොත් කෙනෙකුට මැරෙනවා කියන සංඥාවක් තියෙනවා නම් ඇත්තටම එයා ප්‍රඥාවක් තියෙනවා. සමහරවල්ලාට මෙච්චර මේ අවිනිශ්චිත ජීවිතයක් ගත කරන බොහෝ දෙනාට අනිවාර්යයෙන්ම දන්නවා මේ ලෝකේ සදාකාලිකව ජීවත් වෙන කෙනෙක් නැත කියන එක. නමුත් ඒත් ස්වාමීන් වහන්සේ පුදුම විදිහට වයෝවෘද්ධ අය පවා පුදුම විදිහට මේ සදාකාලිකයි කියන සංඥාවෙන් ජීවත් වෙන අය ඉන්නවා. ඒ කියන්නේ ප්‍රඥාව බිඳුවක්වත් නැහැ. එහෙම. අපි ප්‍රාථමික වශයෙන්ම මේ ප්‍රඥාව ඇති කරගන්නවා නම් අපි ඉදිරියට අපිට පුළුවන් ඉති පංච පාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැකීම ඊළඟට මේක ධාතු වශයෙන් දැකීම සතර මහා ධාතු අවිනිබ්බෝග රූප ආදී වශයෙන් මේක බෙද බෙදා බලන්න පුළුවන් පරමාර්ථ හැටියට. එහෙමයි. නමුත් අපි සාමාන්‍ය කෙනෙකුට කතා කරොත් මේක ප්‍රඥාව ඇති කරගන්න මුලින්ම තමන්ගේ ජීවිතේ කොටස් තුනකට බෙදන්න ඕනේ. එහෙමයි. ලදරු කාලය, තරුණ කාලය, මහලු කාලය වශයෙන්. ඒ ඕන කෙනෙකුට තමන්ගේ ජීවිතය එහෙම බෙදන්න පුළුවන්. එහෙම බෙදලා ඒ තමන්ගේ ජීවිතයේ සාමිනත අවුරුදු 10න් 10ට බෙදන්න ඕන. එහෙම. ඉතින් අර දශක 10ක් තියෙනවානේ. ඉතින් මන්ද දශකය, ක්‍රීඩා දශකය, වර්ණ දශකය, බල දශකය, ප්‍රඥා දශකය, ප්‍රවංක දශකය, සම්භාර දශකය, හායන දශකය, මෝමෝ දශකය, සායන දශකය. ඉතින් ඇත්තට දැන් මේ මෙතන දැන් ඉන්න පිරිස උනත් දැන් මේ විදිහට බෙදාගෙන යනකොට දැන් මන්ද දශකය අවුරුදු 10 දක්වා කාලේ දැන් එක ගිහිල්ලා ඉවරයි. ඊළඟට ක්‍රීඩා දශකය අර මන්ද දශකයේ තිබිච්ච පටු අදහස් නැති වෙලා ක්‍රීඩා පිළිබඳව පුළුල් අදහස් ඇති වෙන කාලය. ඒකත් ගෙවිලා යනවා. ඊළඟට වර්ණ දශකයේ ශරීරයේ සරසන්න උනන්දු ඇති වෙන කාලය. ඊළඟට බල දශකයේ ශරීර ශක්තිය ඇති වෙන කාලය. ඊළඟට ප්‍රඥා දශකයේ. එතන ප්‍රඥාව කියන්නේ ස්වාමීන් වහන්සේ මේ උපක්‍රමශීලීව Tamanට වාසි සැලසෙන විදිහට ඔය අවුරුදු 40 ඉඳලා අවුරුදු 50 වගේ දක්වා හොඳට වැඩ කරන්න දානවා. එහෙම. ඊළඟට ස්වාමීන් වහන්සේ ප්‍රවංක ප්‍රඥා දශකේ ඊළඟට ප්‍රවංක තමන් දන්නේත් නෑ තමන්ගේ කොන්ද ටික ටික ඉස්සරහට නැමෙනවා. ඒක තමන්ට තේරෙන්නේ නෑ. එහෙම. ඊළඟට ප්‍රවංක දශකයෙන් පටන් ගන්න මේ සම්භාර වෙනකොට ඊට වඩා නැමෙනවා. ඔන්න හායන වෙනකොට නම් ඕන කෙනෙකුට තේරෙනවා. අර තිබිච්ච தත්ත්‍ය සියල්ලම වෙනස් වෙලා ඇඟරලි වැටිලා ඊළඟට දත් වැටිලා අඩි 10ක් යාගන්න බෑ හැරමිට්ටක් ඕන කරනවා කෑම කන්න බෑ බෙහෙත් අහුරක් වොණ්ඩ වෙනවා ඉතින් මේක තමයි ස්වාමීන් වහන්සේ ඔන්න හායන දශකය. එහෙම. ඊළඟට මොහ මොහ දශකයේ සීමුලාවෙන් කටයුතු කරන්න කරන කාලෙකුත් අපි කාටත් එනවා. ගිහි පැවිදි කිසි ભેදයක් නැහැ ඕනම කෙනෙකුට. ඒ වගේ සිහිය නැති වෙන කාලයක් එනවා. ඉතින් අන්තිම දශකයේ තමයි දරුවන්ගේ මුණුබුරන්ගේ කාගේ හරි උපකාරක කෙනෙකුගේ පිටින් ගත කරන කාලය. ඒකෝර දැන් මම මේ ටික මේ කියාගෙන ගියාම සාමක මේකට මහා ලොකු කාලයක් යන්නේ නැහැ. එහෙම. මේකට තාම අපි කල්පනා කරලා බලපුවාම මේකට මේ අපේ ජීවිත උනත් අපි දැන් පිටිපත් හැන්න බලමු සැහැණ කාලයක් ගත වෙලා. එහෙම. ඒ අනුව කල්පනා කරලා බලනකොට සානත මේ ශරීර කූඩුව මේ පංච පාදානස්කන්ධය කෙනෙක් අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් යම් කිසි කෙනෙකුට දකින්න පුළුවන් ඊළඟට මේ ආයතන හය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්න පුළුවන් නම් අන්න එයා තමයි නියම ප්‍රඥාවන්තයා. එහෙම ප්‍රහාන්නේ. දැන් ප්‍රඥාව අපේ හාමුදුරු මතක් කළා උද්‍යත්ත ගාමිනී ප්‍රඥාව කියන එකයි මෙතනදී අවධානය කරන්න කියලා. මූලිකවම මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු කරන වැඩ දෙකක් තියෙනවා තමයි සැපෙහි ඇලීම සහ දුකෙහි ගැටීම. ඇහ කන නාසය දිව ශරීරයේ මනස කියන ඉන්ද්‍රයන්ට ගෝචර වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ අරමුණු පරිහරණය කරන එක තමයි ජීවත් වෙනවා කියලා කියනවා. ඒයින්තර ජීවත් වීමක් නැහැ. ඒකට මෙන්න මේ කියන ජීවත් වීමේදී භාවිතා කරන පරිහරණය කරන අරමුණු නිරන්තරයෙන්ම ඇතිව නැතිව යන බව කවුරු හරි කෙනෙක් වටහා ගත්තොත් ඇහැට පේන රූපයෙන් කනට ඇහෙන ශබ්ද ආදී මේ සියලු අරමුණු ඇති වෙලා නැති වෙලා යනවා කියලා දන්නවනම් ඒ කෙනා ඒ සුබ වූ ලස්සන වූ හොඳ වූ අරමුණු වල අනශීලස ඇලෙන්නේ නැහැ. ඒ වගේම නරක වූ අසුබ වූ අනිෂ්ට වූ අරමුණු වල ගැටෙන්න යන්නේ ඇලීම් ගැටීම් දෙකෙන් තොරව වාසය කරන්න යට හැකියාව ලැබෙනවා. එහෙම හැකියාව ලැබෙන්නේ අරමුණු ප්‍රඥාවෙන් පරිහරණය කරන නිසා. ඒතර එහෙම පරිහරණය කරන කෙනා මෙලොවදී තිතාම සැහැල්ලුවෙන් සැනසෙලි හිත හදා ගන්න ගමනේම පරලෝ ජීවිතයට අවශ්‍ය කරන ප්‍රඥාව ඒ දර්ශනය එයා ජීවිතය තුළ ගොඩනගා ගන්නවා. ඒ තුළ එයා මේ සියල්ල අතහැරලා දාලා යන්න වෙන දේවල් මේ සියල්ල අනිත්‍ය දේවල් කියලා කල්පනා කරලා ඒව තණ්හා උපාදාන කරගන්නේ. තණ්හා උපාදානයෙන් බැඳෙන්නේ නැති තැන සංස්කාර ගොඩනැගීමක් වෙන්නේ නැහැ. සංස්කාර ගොඩනැගෙන්නේ නැත්නම් ප්‍රතිසන්ද විඥානයක් පහළ වෙන්නේ ප්‍රතිසන්ද විඥානයක් පහළ වෙන්නේ නැති තැන නැවත උපතකට යන්නේ නැවත උපතක් නැති තැන ජරා ව්‍යාධි මරණ ආදී දුකක්ද දුක නැති තැන තියෙන සැපත ඒක තමයි නිවන. අන්නේ නිවන සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය කරන මූලික මනෝභාවයක් තමයි ප්‍රඥාව කියලා කියන්නේ. ඉතින් අන්න ඒ ප්‍රඥාවෙන් පොහොසත් වෙන්න කාට හරි කෙනෙකුට පුළුවන් නම් එයා මෙලොව ජීවිතයක් සාර්ථක කරගෙන, පරලොව ජීවිතයක් සාර්ථක කරගෙන ලෝකෝත්තර නිවනට සමීප වෙන බව අපි තේරුම් ගන්න ඕන. ඉතින් අපි අද සාකච්ඡා කළේ පින්නතුනි කෙනෙකුගේ පරලෝ ජීවිතය සාර්ථක කර ගැනීමට උපකාර වන එහෙත් මෙලොවදී සම්පූර්ණ කළ යුතු ධර්මතා හතරක් පිළිබඳවයි. සද්ධා සම්පදා, සීල සම්පදා, ඡාග සම්පදා, පඤ්ඤා සම්පදා කියන ඒ අප විසින් අනුගමනය කළ යුතු හොඳ ධර්මතා සමූහයක් පිළිබඳවයි අපි සාකච්ඡා කළේ. ඉතින් මේ තුල පින්නතුන් බොහෝ සෙයින් ධර්ම කාරණා ඉගෙන ගන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා මේ කාල සීමාව තුළ මේ සාකච්ඡාවට සවන් දීව තුළින් පින්නතුන්ගේ සිත් තුළ අප්‍රමාණ කුසල් සිත් සමුදායක් ඇති වෙන්නට ඇති ඒ ඇති කරගත් උතුම් කුසල් වලින් ඔබට සියලු ශාන්තියම වේවායි අපිට සිතින් ප්‍රාර්ථනා කරනවා ධර්මානුපස්සනා ධර්ම සාකච්ඡාව මෙතකින් සමාප්ත කරනවා පින්වත් ඔබ හැම දිනාටම තුනුරුවන් සතු අනන්ත ගුණ බලම හිමින් සියලු ශාන්තිය වේවායි ඊටසිතින් ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම පෙරවන් සරණයි ධම්මානුපස්සන එන් ධර්මය දකින්න අවබෝධ කරගන්න